අද අප බලාපොරොත්තු වන්නේ විඤ්ඤාණ කියන මාතෘකාව මුල් කරගෙන කොහොමද මේ විඤ්ඤාණ කියන්නේ? ඒ විඤ්ඤාණ කියන ස්වභාවය මුල් කරගෙන උතුම් බුදුදහම තුළින් අපි දැනගත යුතු කොහොමද මේ පිළිබඳව? එයින් අපිට ලැබෙන ප්‍රයෝජනය කොහොමද කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ. විඤ්ඤාණ කියන්නේ මොනවද? විඤ්ඤාණ වලට හේතුව කොහොමද? විඤ්ඤාණ නිරෝධය කොහොමද? විඥාන නිරෝධ කරන මාර්ගය කුමක්ද කියලා. මෙන්න මේ කාරණේ විඥාන පිළිබඳ දැනගත්තා නම් මේක උතුම් නිවන් මාර්ගය. මේ ආර්ය මාර්ගය. නිවන් දැකීමට අවශ්‍ය කරන එක්තරා සමහතාවක් සුවාසු දහසක් ධර්මස්කන්ධයන් තුලින් යන් නිවන් දැකීම දෙන එක ධර්මස්කන්ධයක් වෙනවා. එනිසා මේ පිළිබඳව අපි තේරුම් අරගන්න ඕනේ මොනවද විඥාන කියන්නේ කියන කාරණේ මේ විඥාන සකස් වෙන්නේ කොහොමද? සංඛාර පත්‍ය විඥානං කියන එක්තරා સિદ્ધාන්තයක් තුලින්. එහෙනම් මේ චිත්ත කියන අවස්ථාව මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියන් කියන අවස්ථාව ඉක්මවා ගිහිල්ලා විඥානං කියන තැනටපත් වෙලා අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කල්හි එබඳු දැනීම් පොඩි එකතු කරලා මනසේ සදින් පරිත්‍රාණ කරගෙන ඒ තුළ බැඳිලා හැදිලා ඉන්න පරිසරයන් ගොඩනගාගෙන එවන්දු දැනීම් ස්වභාවයකට පත් වෙලා ඉන්නකොට කියනවා විඥානස්කන්ධයක් හා බැඳිලා ඉන්නවා. දැන් අපි දකින්න ඕනේ විඥාන ස්කන්ධය සකස් වෙලා එන ආකාරය තමයි මේ ධාම සිතින් අපි දැනගත්තේ. නම් විඥාන කියන්නේ මොනවද? විඥාන වලට හේතුව කුමක්ද? සංඛාර පත්‍ය විඥානං කියන තැන විභංගක් සකස් වෙයි. පටිච්ච සමුප්පාද විභංගේ විග්‍රහ වෙනවා. සත්ත සතමා සංඛාරපත්‍ය විඥාන. මේ සංඛාරපත්‍යෙන් විඥාන වෙනවා කියන්නේ කොහොමද? චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං අයං උච්චති සංඛාරපත්‍ය විඥානං. මේ ආකාරයෙන් තමයි විභංග ප්‍රකරණෙහි පටිච්ච සමුප්පාද විභංගයේ තුලින් මේ කාරණය අපිට තේරුම් කරලා තියෙනවා. දැන් අපි තේරුම් අරගන්න ඕනේ කතාව තුළින් මේ විඥාන කියන අවස්ථාව අවස්ථා 6කට බෙදලා ප්‍රභේද 6කට බෙදලා විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රභේද වශයෙන් වෙන්කරුවට මේ විඥාන වල ස්වභාවය එකයි. දර එකතු කරලා ගින්නක් ගන්නවා. පිටුරු එකතු කරලා ගින්න ගොඩක් ගන්නවා. දහය එකතු කරලා ගින්න ගොඩක් ගන්නවා. මේ ආදි වශයෙන් කොළරණු එකතු කරලා ගින්න ගොඩක් ගන්නවා. ඉතින් ඔය විදිහට දර වලින් හදපු ගින්නට දර ගින්න කියනවා. පිදුරු වලින් නැගිට ගින්නට පිදුරු ගින්න කියනවා. කොළ වලින් ආවනම් කොළ ගින්න කියනවා. මේ ආගින් යන දහවි දහවියා වලින් ආවනම් දහවියා ගින්න කියනවා. හැබැයි මොන නමින් හැඳින්වුවත් ගින්න එක වාගේ. මෙන්න මේ වගේ ඇස නිසා මුල් වෙලා හට ගන්නා වේවත් චතු විඥාන කියනවා. කන මුල් කරගෙන හට ගන්නා වූ චිත්ත වලට යන අයාකාර වන්නා වූ කෙලෙස් සහිත වන්නා වූ චිත්ත වලට ඒ බඳු විඥාන සෝත විඥාන කියන කන් නිසා හට ගන්න ඒවට නාසය මුල් කරගෙන හටගන්නේ අර ගාන විඥාන කියනවා. දිව මුල් කරගෙන හද මුල් කරගෙන හටගන්නේ අර ජීවහා විඥාන කියනවා. ඒ වගේම කය මුල් කරගෙන පාද මුල් කරගෙන හටගන්නේ අර කාය විඥාන කියනවා. මන මුල් කරගෙන ධර්මයන් මුල් කරගෙන හටගන්නේ අර මනෝ විඥාන කියනවා. දැන් මේ ආකාරයෙන් මේ විඥාන කියන தත්ත්වෙදී හය ආකාරයට බෙදලා පෙන්නවත් විඥානය එකම ස්වභාවය තමයි ඒ ඒ හටගත්තු ස්වභාවයන් අනුව හටගත්තු මූල ධර්මයන් අනුව ඒ ඒ නම් දෙදලා තියෙනවා. දැන් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ විඥාන කියන ස්වභාවයන්ගේ යථා ස්වභාවය. මොකද්ද මේ විඥාන කියන්නේ කියන ඔය ආකාරයෙන් අපි එකින් එකට තෝරා ගන්න ඕනේ. එහෙනම් අපි දකින්න කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන මේ හටගන්න එක්තරා ක්‍රමයක් අපේ ධර්මයේ තුල දේශනා කරලා තියෙන ධර්ම වාක්‍යයෙන් පෙන්නේ. සෝතංච පටිච්ච සෝත සද්දේච උප්පජ්ජති සෝත විඥාන ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං ජීවහංච පටිච්ච රසේච රසේ උප්පජ්ජති ජීවහා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මේ විඥාන හට ගන්න ආකාරය දැන් මේ විග්‍රහ කරනකොට සිංහලට මේ තේරුම දීලා තියෙනවා අසත් රූපයක් එකට ගැටීමේ චක්කු විඥානය පහළ වෙනවා කියලා දැන් මේ තරම් ටිකක් ගැඹුරට මේ ගැන හිතිය යුතුයි. තේරුම් අරගත යුතුයි. මොකද්ද මේ විඥාන හට ගැනීමට හේතු වෙන්නේ අපි මුලින්ම පෙන්වා දුන සංකාර සත්‍යයෙන් විඥාන හට ගන්නවා කියලා. එයා සංකාර සත්‍යයෙන් විඥාන හට ගන්නකොට අවිද්‍යාව සත්‍යයෙන් සංකාර හට ගන්නවා කියලා කියන්නේ. මේක වටහාගත යුතු විශේෂ කොටසක් තියෙනවා මොකද්ද? මේ විඥාන වශයෙන් නිරෝධ කළ යුතු විඥාන වශයෙන් පෙන්වා අපිට බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිත්‍ය සම්පාදයෙන් යම් කිසි විඥාන කුසල නිරෝධ කරන්න ඕනේ. නිවන් අවබෝධ කරගන්න. ඵලය පූර්ණ කරගන්න. මොකද්ද? විඥාන නිරෝධයක් කළ යුතු බව පෙන්වනවා. අවිද්‍යාවත්යේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ ප්‍රමේතේ විඥානේ නිරෝධ කරන්න ඕනේ. එහෙනම් මොන විඥානද නිරෝධ කරගන්නේ? අවිද්‍යාවපත්යෙන් හටගන්න විඥාන. එහෙනම් අවිද්‍යාපත්යෙන් හටගන්න විඥාන සකස් වෙනකොට සකස් වෙලා ඒකට බැඳෙන හැදෙන ක්‍රම හතරක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන මේ පත් වේලා බැඳෙන හැටි. අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යා හේතුකෝ සංකාර පත්‍ය විඥාන සංකාර හේතුක මේ හේතු වෙන හැටි. අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යා සංපයුක්තා සංකාරපච්චය විඥානං සංකාර සම්පවිච්ඡං මේ සමගයේ දින හැටි අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය අවිද්‍යා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාර වෙන තවත් විඥාන වලට අන්‍යෝන්‍ය පත්‍ය කියන පත්‍යෙන් සම්බන්ධ වෙන හැටි හේතු පත්‍ය ඒ වගේම සම්පරිත අන්‍යමාන්‍ය කියන මේ හතරකින් හතර ආකාරයකින් මෙන්න මේ ආකාරයෙන් මේ විඥානේ අවිද්‍යාව සමග සංකාර සමග සම්බන්ධ වෙනවා ඉතාලම ගැඹුරුයි බොහොම හොඳින් සියුම හිතලා මෙයා හොරා ගන්න ඕනේ. එහෙනම් මේ විඤ්ඤාණ කියන්නේ නිකන් කිව්වා අපිට හිත විඤ්ඤාණ කියන්නේ හිතේ කොටසලයි හිතලයි කියවට හරියන්නේ නැහැ. ගැඹුරෙන් හොරා ගන්න මේ විඤ්ඤාණ කියන අවස්ථාව කුමක් නිසාද? මේ විඤ්ඤාණ දුකක් ගැන දෙන්න මුල් වෙන නිසායි. ඒක හොඳින් හොයා බලන්න ඕනේ. විඤ්ඤාණ ගොඩ නැගුණොත් අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ගොඩ නැගුණොත් අපිට නවත්තන්න බෑ විඤ්ඤාණ සත්‍ය නාම රූපා නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් ක්‍රියාත්මක කරලා උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාස සම්භාවන්ති ඉඳගෙන වැටෙන්නපත් වෙනවා වැටෙන්න හේතු වෙනවා දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ එන අනාථය වෙනවා විඥාන පස්සේ අනාථ වෙන නිසා විඥාන දැනගන්න ඕනේ විඥාන හැදෙන හැටි දැනගන්න ඕනේ එතකොටයි දුරු කරගන්න මාර්ගය ඕන වෙන්නේ එතකොට දුරු කරගන්න ලබ හොයාගෙන ඒ මාර්ග අනුගමනය කරලා දුරු කරගන්න පුළුවන් වෙනවා කොහේ තේරුම් අරගන්න ඕනේ මේ ආකාරයෙන් විඥානයක් නිරෝධ කරගන්න ඉස්සෙල්ලා විඥානයට ආදීනව දකින්න ඕන. යමක් වටිනවා කියලා අපි හිතේ තියනවා නම් ඒ තාකල් ලෝක විචිකරපන්, ලෝක දහගල්ලාපන්, ලෝකයන් නොහිතයි කරපන් කියවට කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. වටිනවා කියන දෘෂ්ටි අපෙන් අහස් වෙලා ගියා නම් යම් හේතුවකින් ඊට පස්සේ ඔක විචිකරපන් කියලා කවුරුවත් කියා දෙන්න ඕනෙත් නැහැ. ඒක වලින් විචිකරනවම වැඩක් නැහැ. විචිකරනවම. ඒවට ඔබ ගැන හිතන්න එපා කියන්න දෙයක් නැහැ. නිකන් දෙයක් හරියක් නැති බව ඇත්තමයි. එන අනිපද ස්වභාවයට පත් වෙන එකක් තියෙනවා යථාර්ථයේ පෙනුම් විඥාන අසාරයි කියලා වටහා ගන්න. විඥාන අසාරයි කියලා වටහා ගත්තා නම් මොකද වෙන්නේ? අත්තරපන්, ඕකේ නොවැළියන්, ඕකේ විදියන් කියලා මුතුන් කියන්නේ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අත්හැරීම ස්වභාවයක්, නොවැළීම විදීම ස්වභාවයක්, නිවිසන් කියන ස්වභාවයක්, නැත්නම් නිවන් ආවෝද කරගැනීම ස්වභාවයක්. ධර්මියෝ ධර්මියෝ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝ ධර්මියෝ පුරවැසියන් ඉස්සරහට තියෙන හේතු මේ චේතනා කර්ම සූත්‍ර ආදී එන්නේ මෙතනම තියෙනවා. මේ තේරුම් අරගන්න ඕනේ එහෙනම් මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, විවහා විඥාන, කාය විඥාන කියන මනෝ විඥාන කියන මේවා හට ගැනීමේදී පටිච්ච කියන වචනයක් තියෙනවා. කැමැත්තෙන් බැඳුනහම හට ගන්නා වූ දෙයක්. ඇහැ රූපයක් එදී කැමැත්තෙන් බැඳුනහම නිකන් ඔඩගිලා හරියන්නේ නැහැ, ගැටට ගැටනට හරියන්නේ නැහැ. රූප වේදනක විතරයි කොට වෙන්නේ. චක්කු විඥාන හටගෙන එකින් එකට වැඩෙන්න නම් අවිද්‍යාව පස්යෙන් අවිද්‍යාව පහකට චක්කු විඥානය හටගන්නවා නම් ඒ චක්කු විඥානය වෙනම තෝරා ගන්න ඕනේ. කුමක් නිසාද? ඇහැට ගැනෙන්නා වූ එන රූපයේ ඇහැයි රූපයයි කියන මේ දෙක පිළිබඳව සැමැත්තෙන් බැඳලා හරි ප්‍රියමනාප දෙයක් කියලා හිතාගෙන ඇලුම් කරන හිතකින් ඒකේ බැඳුනොත් අන්නේ විදිහට හට ගන්නවා අවිද්‍යාව සහගත චක්කු විඥාන. එහෙනම් චක්කු විඥානයේ කියන එක විපාකයක් වශයෙන් හටගත්තද අපි විපාකිත අවස්ථාවේ හිටින් නැතුව ගොඩනගාගන්න චක්කු විඥානයක් තියෙනවා බල බල. පෙනෙන එක එකක් බලන එක තව එකක්. පෙනෙනකොට ඒක විඥානයක් බලන්න හිතලා අපි ඕනකම ආසාවෙන් බලන් ගියොත් මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත චක්කු විඥාන හටගෙන. මේ බල සංකාරයෙන් හටගත්ත විඥානයක් වෙනවා. ගන්නේ විඥානය අපිට මහා භයානක එකක් නිසාද මතු මතු ඇහක් පනවන්න රූපයක් පනවන්න හේතු වෙන සතර ගමන්ට හේතු වෙන සත්‍යයක් නිපදවන්න මේ හේතු වෙන. ඇහ මුල් කරගෙන සතර ගමන්ට හේතු වෙන දුක දුක්ින්නා ඇති කරන මතු සතර ගමන්ට හේතු වෙන චක්කු විඥානයක් හට ගන්නවා නම් සංකාරපත්යෙන් හට ගන්න විඥානයක් එක්කෝ. එන ඇහෙන් පෙනෙනකොට තේන දේ පිළිබඳ යලි යලි බලන් දෙහිලා ඒ පිළිබඳ යලි යලි ආස්වාද වශයෙන් බලන්න පටන් ගන්න මානසිකත්වයක් තිබුණා නම් ඊපස්සේ බලන අවායන මානසිකත්වයක් මතුවනා නම් අන්න එතන ඇති වෙනවා සංකාර වශයෙන් ගොඩනගා ගන්නා වූ චක්කු විඥානය මුල් කරගෙන හටගන්න විඥානය. මෙන්න මේ විඥානය හැමෝම කරගෙන හටගත්ත රූපය මුල් කරගෙන හටගත්ත, පෙනීම මුල් කරගෙන හටගත්ත, අවිද්‍යාවෙන් බැඳලා සකස් කරපු නව විඥානය තමයි සසර ගමනට හේතු වෙන අර විඥානය බවට පත් වෙන්නේ. එහෙනම් පුණ්‍ය හෝ අපුණ්‍ය විඥානය බවට පත් වෙන්නේ. මෙන්න මේජා විඥාන ගොඩනගෙනකොට විපාක විඥානය එකක් ඒ වගේම අපි සංකාර වලින් ගොඩනගා ගන්න ඇස නිසා ගොඩනගා ගන්න විඥානය එකක් අන්න චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානය කියලා ගොඩනගාගත්තේ අවිද්‍යාවෙන් සසර ගමනට හේතු වෙන්නා වූ අතමොල් කරගත්ත විඥානය එයි මොකද්ද වෙන්නේ තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා අපි මේ ටික දැන් අහලා තියෙන්නේ. ටිකක් තව ගැඹුරු හරියු හිතලා බලන්න මේට වඩා වැඩි මාත්‍රයක් වේවි. මොකද්ද? තින්නම් සංඝ සංඝ කියන්නේ එක අදහසක් සංඝය කියන්නේ කෙලෙස් වලට. එහෙනම් මේ කෙලෙස් තුනා සංඝ තුනා පෙරපිරීම ස්පර්ශයක් හදගන්නවා. මොන ස්පර්ශයක්ද? අවිද්‍යාව සහගත ස්පර්ශයක් හදගැනීමට හේතු වෙන සංඝ තුනක් තියෙනවා. අන්නේ සංඝය මොකද්ද කියලා දැනගන්න ඕනේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඒසා සංඥා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති මෙන්න එක සංග්‍රහයක් අස ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි මතුල ස්වභාවයෙන් යුක්තයි මේ අස නිසා හට ගන්නා වූ සංහාව එහි උපදිනවා එහි පවතිනවා මෙන්න එහි සංදේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඒසා සංඥා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති මෙන්න රූපේ සංදේ රූප ලෝකයේ තියෙන භාවයෙන් යුක්තයි මදෝස භාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාව ඒ රූපය මුල් කරගෙන උපදිනවා ඒ රූපය මුල් කරගෙන පවතිනවා මෙන්න ඊළඟ අවස්ථාව එහෙනම් මොකද වෙන්නේ සංග දෙකක් අපි දැක්කා ඇහිේ හංගිය දැක්කා රූපේ හංගිය දැකන පන්නාව දැක්කා චක්කු විඥාන ලෝකයේ තිය රූපං සාත රූපං ඒසා පන්නා උපජ්ජ වානා උපජ්ජ චිත්ත නිවිසමානා නිවිසති මෙන්න චක්කු විඥානයේ සංගේ අන්න අවිද්‍යා සත්‍යයෙන් හටගන්නා වූ ඇත නිසා හටගන්න විඥානය ගොඩ නැගුණොත් ඒ මුල් කරගෙන හටගන්නවා සංගියක් නැත්නම් එහි තෘෂ්ණාවෙන් බැඳීමක්. මෙන්න මේ සංග තුන එකතුනොත් හටගන්නා ස්පර්ශය අවිද්‍යා සහගත සසර ගමනකදී තියෙන පස්සේ තියෙන අවස්ථාවයි ලැබුණේ. යමකට යමක් ගෑවුනාම ස්පර්ශයෙන් දැනීම නෙමෙයි. ඒක ඉක්මවපු අවස්ථාවක් වෙල කියන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදයේ පස්ස කියන වචනේ පෙන්වෙත් ඔන්න ඔය කියනවා අවිද්‍යා සහගතව ගොඩ නැගෙන අවස්ථාවයි. අන්නේ ගොඩනැගෙන අවස්ථාවට මුල් වෙන්නේ ඔන්න කියන්නා වූ සංඛාර පත්යෙන් හටගන්න විඤ්ඤාණයක් තියෙනවා අවිද්‍යාව සහගතව අවිද්‍යාව සහගතව හටගන්න ඔය කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන සයාකාරයෙන් පෙන්වපු විඤ්ඤාණ මුල් කරගෙන අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් බැඳිලා හිටියා හටගත්තා නම් යම්කිසි බැඳීමක් ඒ වාට අන්‍යෙන් නිසා හටගන්නේ බැඳීමෙන් හටගත්ත දෙයක කියනවා සංඛාර පත්‍ය විඤ්ඤාණ කියලා පටිච්චසමුප්පාදේ සතර දුකට කියන විඥානය හටගත්ත හැටි. දැන් ඔබ තේරුම් අරගන්න ඕන. මොකද මේ විඥාන හටගන්නකොට අනිත් විඥානයන්ගේ යථා ස්වභාවය දැන් අපි දැක්කා. දැනෙන එක පෙනෙන එක අපිට වළක්වන්න බෑ. අරිහත්ත්වයටපත් වෙච්ච උන්වහන්සේටත් පිරිනවම් පාන්සුම් දැනෙනවා, පේනවා, ඇහෙනවා, ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි ආශාවෙන් බැඳීමක්, චන්දරාගයෙන් බැඳීමක් සාහුලින් නෑ. ඊළඟ හිල්ලා. මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ මේකේ තියෙන වෙනස. දැනීම, පෙනීම, හැඟීම එකක්. ඒවා චන්දරාගයෙන් බැඳීම තව එකක්. අපි අයින් කරන්න ඕනේ මොකද්ද? දැනෙන එක නොදැනෙන ඉඳපත් වෙලපත් කරගන්නවා නෙමෙයි. එහි බැඳෙන චන්දරාගයක් ඇද්ද? ඒක ඉවත් කරගන්නවා. එහෙනම් ඒකල මොකද වෙන්නේ? විඥාණය අවිද්‍යාව සාගතව ලැබුණා නම් අවිද්‍යාව සාගත විඥාණය අවිද්‍යාවෙන් තොර වුණා නම් මොකද වෙන්නේ? මේ විඥාණය කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාණය විලාට ගන්න විඥානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විපාක විඥානයක් වෙනවා. මෙන්න මේ විඥානවල ස්වභාවය අපි තේරුම් ගත්තා විඥාන විඥාන හැටියට දැනගනි අන්න විඥානවල මොනවා ස්වභාවය සමස්තයේ පවතින එකක් නෙමෙයි මේ විඥාන කියන්නේ අනිත්‍යයි ඒ වගේම එබඳු සමස්තයේ පැවැත්මක් නැත්නම් ඒකෙන් හටගන්න දුකක් අසහනයක් එනම් මේ විඥානයන් තා පවත්නවා නම් ඒවා බැඳී හැදී ඉන්නවා නම් ඒ හේතුවෙන් අසහනයයි දුකයි වපේනවා එහෙනම් එබඳු දෙයක් ඇන්නේ තව හරයක් නැති හරයක් ගෙන දෙන්නේ නැතුව නිවිලයන් එබඳු යම් විඥානයක් ඇද්ද? එබඳු දේ ඇතුලෙන් සාරත්වයක් ලබන්න ඉතුරු වෙන හරයක් නැහැ. එහෙනම් මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තා නම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ විඥාන පිළිබඳව දැනගත්තා වෙනවා. අන්න එදාට දකින්නවා විඥාන ධර්මානුකූලව. එතරම් දැක්කේ අවිද්‍යාව සහගතව. අවිද්‍යාව සහගතව විඥාන තේනතුරු ලෝක සත්‍යයට මේ පෙනෙන එක ඇහෙන එක හරි වටිනවා. දැනෙන එක හරි වටිනවා. ඒක නැන්නම් එහෙම හරි බලයි. අනේ විනාශ වෙන්නේ ඉන්නේ වැරෙන්නේ ඉන්නේ කියලා බයක් වෙනවා. ජීවත් වීමේ ආශාව කියන්නේ මොකද්ද? ওই දැනෙන පෙනෙන ස්වභාවය තුළ හොඳේ ඒවා තුළ බැඳීගෙන හැදී ඉන්න තියනවා නම් අන්නේ අවස්ථාව තමයි ඒවා ආශාද මුක්තිදී සඳහා පැවැත්ම දිනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ විඥාන පිළිබඳ යථාර්ථය දැනගත්තට පස්සේ මෙබඳු හරයක් නැති විඥාන පස්සේ මොකට යනවද? මොනවාට දුක දොනවද? මොනවාට හොඳයි කියන්නේ නිගමනය කරලා ඊපස්සේ මත හඹා යනවද? මට වැඩක් නැහැ වගේ විඥානවල ස්වභාවයන්ගේ කියලා අදහස වෙනකොට මොකද වෙන්නේ? එහියන් කෙනෙක් චන්දරාගයක් තියුණාගේ විඥානත් සමග එකතු වෙලා චන්දරාගයේ දිවිලා ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් මේක පටන් ගන්නවා. අන්න චන්දරාගයේ දිවිලා ගියාම මොකද වෙන්නේ? විඥාන පිළිබඳ චන්දරාගයක් නැති වෙනකොට මේ විඥානේ අවිද්‍යාවෙන් හටගත්ත සහගත එකක් වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිරෝධ කරපු එකක් නම් මොකද වෙන්නේ? මේ විපාක විඥානයක් ඉතිරි වෙනවා. කුසල මූලයෙන් හටගන්නා වූ ලෝකානුසම්පාදයෙන් හටගන්න දැනීම වලින් හැදීමේ පෙළඹීමේ හැරෙන්නේ චන්දරාගය හා නොබැඳුණු විඥානය බවටපත් වෙනවා. විඥානයේ චන්දරාගය සමග බැඳිලා නැත්නම් සසර ගමනට හේතු වෙන දුකට හේතු වෙන සලස්ම ගොඩනගන්න හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අන්නේ විඥාන නිරෝධය කියනවා නිවන කියලා. යම් කෙනෙකුට නිවන අවබෝධ කරගන්න අවශ්‍ය නම් විඥානවල යථාර්ථය විශේෂ වටහාගෙන ඒවැය තියෙන අසාරත්වයේ තේරුම් අරගෙන ඒ විඥානයේ නිරෝධයෙන් නැත්නම් ඒ බඳු චන්දරා නිරෝධයෙන් එබඳු විඥානයේ නිදහස් වෙන ආකාරයේ තේරුම් අරගෙන මෙහි නිදහස් වුණොත් අන්නේ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනා තමන්ට නිවන් දකින්න නැත්නම් මේ උතුම් ප්‍රතිඵල ලබාගත විඥාන දෝධ කරනවා. එහෙනම් මේ විඥාන දෝධ කරගන්න මාර්ගය මොකද්ද? විඥානයක් යම් ආකාරයෙන් හටගත්තා නම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩ නැගිනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩ නැගෙන්න හේතුන්නේ මොකද්ද? එවන් වන්නා වූ විඥානය තුළ තිබෙන ඒ අවිද්‍යාව අවිද්‍යාවර කුෂ්ණාවර හේතුකාරකයක් තිබුණා. මොකද්ද? ඉහි ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීම. දැන් මේ විඥානයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් අරගත්තා නම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ ඔක්කොම ස්වභාවයෙන් මේක ඇතුළේ වටහා ගත්තා නම් හරියට තේරුම් ගියා නම් ඒව අසාරයි කියලා වැටෙනවා. අසාරයි කියලා වැටෙනා නම් මොකද වෙන්නේ? අසාරත් වෙන අනාත්තා විඥාන වල අනාත්තතාවය වැටහිලා ගියා නම් අල්ලන්න හරයක් නෑ වටිනා දෙයක් නෙමෙයි කියලා අත්හැරී ගියා නම් ඒවා පිළිබඳ හඹා යන පොළඹවන මානසිකත්වයේ නිදහස් වෙනවා අන්න එතන නිදහස් වන අකම්පයයි අකම්පයන්නා වූ ආර්ය සමාධිය තුළින් ආර්ය ප්‍රඥා පූර්ණ වෙලා අරියත් පෙරපත් වෙනවා මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕනේ විඥානේ නිරෝධ කරපුවාම ලැබෙන ඵලෙ මේකයි ඒ උත්තරීතර වන්නා නිවීම සැකසීම ඒ විඥාන නිරෝධ කළොත් ලැබෙනවා මෙන්න මේ කාරණේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් විඥාන නිරෝධ කරගැනීමේ වටිනාකම දකින්න විඥාන ආදීනව සහිතයි විඥාන ලෝභයේ ආනිසංස සහිතයි කියලා. මෙන්න මේ ටික දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගයක් වෙන්න පටන් ගන්නවා. මොකන්ද වෙන්නේ? විඥාන නිරෝධය තුළින් ලැබෙන සාන්තිය අත්දකින්න පටන් ගන්නවා. විඥාන ඇතුලේ තිබෙනා වූ ආදීනව පේන්න පටන් ගන්නවා. යම් දවසක විඥාන ආදීනව වශයෙන් දැකලා විඥාන නිරෝධයේ ආනිසංස වශයෙන් දැකලා මේ සඳහා නිතර සිහි කරන්න පටන් ගත්තා නම් පහකල යුතු විඥාන පිළිබඳ චන්දරාගය පහළ වෙනවා. විලාසයෙන් ලබන සාන්තෝ පවිතෝ නිවිසන සීමාත්පත් වෙනවා. මෙන්න මේකට කියනවා විඥානයේ යථාර්ථය දැකලා විඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න මඟ කියලා. හොඳින් තේරුම් ගන්න ඕනේ. පටිච්චසමුපාදයෙන් දෙන්නපු විඥාන රෝධයේ ස්වභාවය ඔය ආකාරයෙන් වටහා ගන්නට. එන අපි මොකද දැන් දැකලා තියෙන්නේ? මේ විඥාන රෝධ කරන මාර්ගයේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඇතෙන් රූපයක් බලනකොට ආස්වාද ජනක හිතකින් හිතෙනවා නම් යලි යලින් බලන්න ඕන කියලා. අන්න චක්කු විඤ්ඤාණ අවිද්‍යා සහගතව ගොඩනැගෙන්න හේතුව. කනේ ශබ්දයක් ඇරුණාම එහි ආස්වාද වශයෙන් බැඳිලා. යලි යලිත් ඒ ආස්වාදයේ ලබන්න ඉබඳු ශබ්දයේ යලි යලිත් ඇති හේතුයි. යලි යලිත් අහන්න ඕන කියලා මානසිකත්වයක් ගොඩනැගෙනවා නම් අන්න ගොඩනැගෙනකොට සෝත විඤ්ඤාණය චන්දරාගයත් එක්ක ගොඩනැගෙනවා. ඒ වගේම නාසයේ ගන්ධයක් එනකොට යලියගේ සාධානය කළ යුතුයි. යලියගේ මම මේ සඳහා පෙළඹිය යුතුයි. හඹා යා යුතුයි මේ පසුපස කියලා අදහසක් වෙනවා නම් අන්නේ ගාන විඥානේ චන්දරාගයේ සවල වෙමිලා. දිවට රසයක් දැනුනහම එහි ප්‍රේමනාපේ ඇලිලා බැඳිලා. යලියගේ තේ සඳහාම හඹා යා යුතුයි. එවන් රසේ මම බලාපොරොත්තු වෙලා එළියේදී කියලා ඒ සඳහා කටයුතු කරන්න ගියලුනා නම් අන්න දිව පිළිබඳ චන්දරාගය නැනම් විවා විඥානේ කියලා චන්දරාගයෙන් දැනෙනවා. ඒ වගේම කායයට පහසක් දැනෙනකොට මේ පහස ප්‍රියමනාප වශයෙන් අරගෙන යැයි යැයි එබඳු පහස පසු එබඳු පහස පසු බල හබාන බලාපොරොත්තු වෙලා තියෙනවා නම් අන්න ඒ විශ්යෙන් හද ගන්නවා කාය විඥාන චන්දරාගයෙන් බැඳිලා අවිද්‍යාව සහගතව මෙන්න මේ නිසා මොකද වෙන්නේ ඒ හේතුවෙන් හටගත්තොත් හතර ගමන දෙහි තියෙන විඥානය පහළ වෙනවා මනස ඕවා සියල්ලම එකතු කරගෙන ඒ කියන්නේ මනෝ රූප භවමු මනෝ සංඥා ඇති කරගෙන ඒ පිළිබඳ චන්දරාගයෙන් බැඳුනොත් සසර ගමන දෙහිවත් සවැත්ම ආරසියේ නිපදවන්නේ එබඳු වන්නා මනෝ විඥානය ගොඩනගෙනවා. එහෙනම් චන්දරාගය දුරු කරගන්න නම් ඒවේ අපාරත්වයේ දකින්න ඕනේ. අපාරත්වයක් දැකලා දුරු කරගත් දවසට ඒ නිදීමක් සිද්ධ වෙනවා. දැන් අපි තේරුම් අරගත්තා යථාර්ථයෙන්ම විඥානක් විඥාන වලට හේතුවක් විඥාන නිරෝධයක් විඥාන නිරෝධ මාර්ගයක්. පරිත සමුප්පාදයේ තුළ මේ උතුම් ධාම තේරුම් ගත්ත මේ පින්වත් පිරිසට ඒකාන්තයෙන් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනකට